වම්මික සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා කුමාර කස්සපෝ අන්ධවනේ විහෙරති අත්තකෝ අඤ්‍යතරා දේවතා අබෙක්ඛන්තාය රත්ත්‍යා අබෙක්ඛන්තවන්නා කේවල කප්පං අන්ධවනං ඕභාසෙත්වා යේනායස්මා කුමාර කස්සපෝ තේනුපසංඛමි උපසංඛමිත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතා කෝසා දේවතා ආයස්මන්තං කුමාර කස්සපං ඒතදවෝච බික්ඛෝ බික්ඛෝ අයං වම්මිකෝ රත්ථින් දෝපායතේ දිවා පජ්ජලතේ බ්‍රාහ්මනෝ ඒවමාහ අභික්ඛන සුමේද සත්තං ආදායාති අභික්ඛනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දස ලංගෙන් ලංගේ බදන්තේ තේ බ්‍රාහ්මනෝ ඒවමාහ උක්ඛිප ලංගෙන් අබේක්ඛන සුමේද සත්තං ආදායාති අබේක්ඛනන්තෝ සුමේදෝ සත්තං ආදාය අද්දස උද්ධෝමායිකං උද්ධමායිකා බදන්තේති බ්‍රාහ්මනෝ ඒවමාහ උක්ඛිප උද්ධමායිකං අබේක්ඛන සුමේද සත්තං ආදායාති අබේක්ඛනන්තෝ සුමේදෝ සත්තං ආදාය අද්දස ද්විධාපතං ද්විධාපතෝ බදන්සේති බ්‍රාහ්මනෝ ඒවමාහ උක්ඛිප ද්විධාපතං අබෙක්ඛන සුමේධ සත්තං ආදායාති අබෙක්ඛනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දස චංගවාරං චංගවාරං බදන්සේති බ්‍රාහ්මනෝ ඒවමාහ උක්ඛිපච්ඡංගවාරං අබෙක්ඛනං සුමේධ සත්තං ආදායාතේ අබෙක්ඛනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දස කුම්මං කුම්මෝ බදන්තේති බ්‍රාහ්මනෝ ඒවමාහ උක්ඛිප කුම්මං අබික්ඛන සුමේධ සත්තං ආදායාතේ අබෙක්ඛනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දස අසිසූනං අසිසුනා බදන්තේ තේ බ්‍රාහ්මනෝ ඒවමාහ උක්ඛිප අසිසූනං අබෙක්ඛන සුමේධ සත්තං ආදායාති අබෙක්ඛනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දස මන්සපේසින් මන්සපේසින් බදන්තේති බ්‍රාහ්මනෝ ඒව මාහ උක්කිප මන්සපේසින් අබික්ඛන සුමේධ සත්තං ආදායාති අබික්ඛනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දසනාගං නාගෝ බදන්තේති බ්‍රාහ්මනෝ ඒව මාහ තිට්ඨතෝ නාගෝ මානාගං ඝට්ඨේසේ නමෝ කරේහි නාගස්සාති තේ ඉමේ කෝත්වම් වික්ඛෝ පඤ්ඤේ භගවන්තං උපසංකමිත්වා පුච්චේයාසේ යථාතේ භගවා ව්‍යාකරෝති තථානන්දහරේයාසේ නාහං සම්බෙක්ඛෝ පස්සාමේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාක්මකේ සත්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යෝ ඉමේ සම්පඤ්ඤානං වේයාකරණේන චිත්තං ආරාදෙය්‍ය අඤ්ඤත්‍ර තථාගතේන වා තථාගත ශාවකේන වා හිතෝ වා පන සුත්වාති ඉදම වෝච සා දේවතා ඉදං වත්වා තත්තේවන්තර දහායේ අතකෝ ආයස්මා කුමාරකස්සකෝ තස්සාරත්ත්‍යා අච්චයේන යේන භගවාසේනුපසංකමේ උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා කුමාර කස්සපෝ භගවන්තං ඒතදවෝච ඉමං බන්තේ රත්ත්‍රින් අඤ්‍යතරා දේවතා අබේක්ඛන්තාය රත්ත්‍යා අබේක්ඛන්ත වන්නා කේවල කප්පම් අන්ධවනං ඕභාසෙත්වා යේනාහං තේනුපසංඛමේ උපසංකමෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං තිතාකෝ බන්තේ සාදේවතාමං ඒතද බෝච බික්ඛෝ බික්ඛෝ අයං වම්මිකෝ රත්තින් දුපායතේ දිවා පජ්ජලතේ බ්‍රාහ්මනෝ එහෙවමාහ අබෙක්ඛන සුමේද සත්තං ආදායාතේ අබෙක්කනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දසලංගින් ලංගේ බදන්තේති බ්‍රාහ්මනෝ ඒවමාහ උක්කිප ලංගින් අබෙක්කන සුමේධ සත්තං ආදාය අබෙක්ඛනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දස උද්ධමායිකම් උද්ධෝමායිකා බදන්තේති ප්‍රාක්මනෝ ඒවමාහ උක්කිප උද්දෝමායකං අබෙක්ඛන සුමේද සත්තං ආදායාති අබෙක්ඛනන්තෝ සුමේදෝ සත්තං ආදාය අද්දස ද්විධාපතං ද්විධාපතෝ බදන්තේති බ්‍රාහ්මනෝ ඒවමාහ උක්කිප ද්විධාපතං අබෙක්ඛන සුමේධ සත්තං ආදායාතේ අබෙක්ඛනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දස චංගවාරං චංගවාරං බදන්තේති ප්‍රාක්මනෝ ඒවමාහ උක්ඛිප චංගවාරං අබෙක්ඛන සුමේධ සත්තං ආදායාතේ අබෙක්ඛනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දස කුම්මං කුම්හෝ බදන්තේති බ්‍රාහ්මනෝ ඒවමාහ උක්ඛිප කුම්මං අබික්ඛන සුමේධ සත්තං ආදායාති අබික්ඛමන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දස අසිසෝනම් අසිසෝනා බදන්තේති බ්‍රාහ්මනෝ ඒවමාහ උක්ඛිප අසිසෝනම් අබෙක්ඛන සුමේද සත්තං ආදායාති අබෙක්ඛනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දස මංසපේසින් මංසපේසේ බදන්තේති බ්‍රාහ්මනෝ ඒවමාහ ඔක්ඛිප මංසපේසින් අබෙක්ඛන සුමේධ සත්තං ආදාය අබෙක්ඛනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දසනාගම් නාගෝ බදන්තේති බ්‍රාහ්මනෝ ඒවමාහ තිච්ඡතු නාගෝ මානාගං ගට්ඨේසි නමෝ කරෝහි නාගස්සාති ඉමේ කෝ සම්බෙක්ඛෝ පඤ්ඤේ භගවන්තං උපසංකමෙත්වා පුච්චේයාසි යථාතේ භගවා ව්‍යාකරෝති තථානන්දහරේයාසි නාහන්තං වික්ඛෝ පස්සාමේ සදේවකේ ලෝකේ තේයාලම් ඊතෝ වා පුනසුත්වාති ඉදම වෝච බන්තේ සා දේවතා ඉදං වත්වා සත්තේවන්තර දහයේති කෝනුකෝ බන්තේ වම්මිකෝ කාරත්තින් දූපායනා කාදිවා පජ්ජලනා කෝ බ්‍රාහ්මනෝ කෝසුමේ දෝ කිං සත්තං කිං අබික්ඛනම් කාලංගේ කා උද්දුමායිකා කෝ විධාපතෝ කිං සංගවාරම් කෝ කුම්මෝ කා අසුනා කාමංසපේසේ කෝ නාගෝති වම්මිකෝති කෝ බෙක්ඛෝ ඉමස්සේ සංචාතුම් මහා බෝධිකස්ස කායස්ස අදිවචනම් මාතා පෙත්තික සම්භවස්ස ඕදන කුම්මා සෝපචයස්ස අනිච්චොච්ඡාදන පරිමද්දන බෙහෙදන විද්ධාංශන ධම්මස්ස යං කෝ බෙක්ඛෝ දිවා කම්මන්තේ ආරබ්බ රත්ත්‍යං අනුවිතක්කේති අනුවිචාරේති අයං රත්ත්‍යං දුපායනා යං කෝ බෙක්ඛෝ රත්ත්‍යං අනුවිතක්කේत्वा අනුවිචාරේत्वा දිවා කම්මන්තේ පයෝජේති කායේන වාචාය මනසා අයන් දිවා පඤ්ජලනා බ්‍රාහ්මනෝති කෝ බෙක්ඛෝ තථාගතස්සේතං අදි වචනම් අරහතෝ සම්මා සම්බුද්දස්ස සුමේධෝති කෝ බෙක්ඛෝ සේකස්සේතං බෙක්ඛුනෝ අධේ වචනම් සත්සන්ති කෝ බෙක්ඛෝ අරියායේතං පඤ්ඤාය අදි වචනම් අබෙක්ඛනන්ති කෝ බෙක්ඛෝ විරියාරම්භස්සේතං අදි වචනම් ලංගේති කෝ බෙක්ඛෝ අවිජ්ජායත්තේව අදි වචනම් උක්කිපලංගෙන් පජහාවිජ්ජං අබේක්ෂණ සුමේධ සත්තං ආදායාතේ අයමේ තස්ස අත්තෝ උද්ධෝ මායිකාතිකෝ භික්ඛෝ කෝදෝපායා සස්සේතං අදිවචනං උක්කිප උද්ධමායිකං පජහකෝදෝපායාසං අබේක්ෂණ සුමේධ සත්තං ආදායාතේ අයමේ තස්ස අත්තෝ විධාපතෝති කෝ බික්ඛෝ විචිකිච්ඡාය සං අධිවචනං උක්ඛිපදිධාපතං පජහ විචිකිච්ඡං අබික්ඛන සුමේද සත්තං ආදායාති අයමේ තස්සත්තෝ සංගවාරන්ති කෝ බික්ඛෝ පංචන්නේතං නීවරණානං අධිවචනං කාමච්ඡන්ද නීවරණස්ස ව්‍යාපාද නීවරණස්ස තේන මිද්ද නීවරණස්ස උද්ධච්ච කුක්කුච්ච නීවරණස්ස විචිකිච්ඡා නීවරණස්ස උක්ඛිප සංගවාරං පජහපංච නීවරණේ අබික්ඛන සුමේද සත්තං ආදායාති අයමේ තස්ස අත්තෝ කුම්මෝතිකෝ බික්ඛෝ පංචන්නේ සම් උපාදානක් ඛණ්ඩානං අදිවචනං සේයතේදං රූපෝපාදානස්කන්ධස්ස වේදනෝපාදානස්කන්ධස්ස සංඤෝපාදානස්කන්ධස්ස සංකාරෝපාදානස්කන්ධස්ස විඥානෝපාදානස්කන්ධස්ස උක්ඛිප කුම්මං පජහා පංචඋපාදානස්කන්ධේ අබික්ඛන සුමේධ සත්තං ආදායාති අයමේ තස්සත්තෝ අසිසුනාතිකෝ බික්ඛෝ පංචන්නේ තං කාමගුණානං අදිවචනම් චක්කු විඤ්ඤයානං රූපානං ඉඨානං කන්තානං මනාපානං පිය රූපානං කාමෝපසංහිතානං රජනීයානං සෝත විඤ්ඤයානං සද්ධානං තේයාලං ගහන විඤ්ඤයානං ගන්ධානං තේයාලං ජීවහා විඤ්ඤයානං රසානං පේයාලම් කාය විඤ්ඤයානම් පොට්ටබ්බානම් ඉච්ඡානං කන්ඨානං මනාපානං පිය රූපානං කාමෝප සංහිතානං රජනීයානම් උක්කිප අසිසෝනම් පජහ පංච කාම ගුනේ අභික්ෂණ සුමේද සත්තං ආදායාති අයමේ තස්ස අත්තෝ මංසපේසේති කෝ බික්ඛෝ නන්දිරාගස්සේ තං අදිවචනං උක්තිප මංසපේසින් පජහා නන්දිරාගං අබික්ඛන සුමේදහ සත්තං ආදායාති අයමේ තස්ස අත්තෝ නාගෝතිකෝ බික්ඛෝ කේනාසවත්සේ සංබික්ඛුනෝ අදිවචනං තිට්ඨතුනාගෝ මානාගං ගට්ඨේහි නමෝ කරෝහි නාගස්සාති අයමේතස්ස අත්ථෝති ඉදම වෝච භගවාත්ථමනෝ ආයස්මා කුමාරකස්සපෝ භගවතෝ භාසිතං අභිනන්දේති වම්මික සුත්තං තතියං